වරප්‍රසාද മന്ത്രി වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා මේ රටේ ජනතාවගේ මේ අයිතිය පාවා දෙන ඒ වගේම සිංහලයාගේ අයිතීන් පාවා දෙන මේ ඊනියා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේට තමන්ගේ ඡන්දය ලබා දීලා මේ අපරාධයට ඉදිරිපත් වෙන්න එපා කියලා අපි පැහැදිලිව සඳහන් කරනවා සමහර අය කියනවා ಜಾති ද්‍රෝහින් කියලා මේ මේ සම්මත කරගන්න උදව් කරන්නේ නැති අය මේ කරන විග්‍රහයත් එක්ක අපි ඕන තැනක අභියෝග කරන අයට එන්න ಜಾති ද්‍රෝහින් කවුද කියන එක අපිට පැහැදිලි කරන්න පුළුවන් ඒ වගේම අපේ සෝවිත හාමුදුරුවෝ හාමුදුරුව වගේ අය මේ වෙනකොට මේ සඳහා සත්‍යග්‍රහයන්ට ලෑස්ති වෙන සූදානමින් ඉන්නවා මේක කරන්න කියලා. මේ කාගේ වමනාවටද මේ සත්‍යග්‍රහ කරලා අනුමත කරන්න හදන්නේ සිංහලයේ මරණ වරෙන්තුව බව අපි මේ අවස්ථාවේදී පැහැදිලි කරනවා.